දැන් පින්නතුනේ අපි සඳහන් කරමින් හිටියේ උපචාර භූමියේ ඉන්න පුද්ගලයාට තමයි මේ උපක්ඛිලේශ පහළ වෙන්නේ කියලා. ඒ කියන්නේ භාවනාවේ මූලික මට්ටමේ ඉන්න කෙනෙකුට නෙමෙයි නෙමෙයි උපක්ඛිලේශ එන්නේ. භාවනාව හොඳටම දියුණු කරලා දියුණු කරලා දැන් මාර්ගාංගයක් ලබා ගන්න ඕන්න මෙන්න නැත්නම් ධානයක් ලබා ගන්න ඕන්න මෙන්න කියන මට්ටමේ ඉන්න කෙනෙකුටයි මේ උපක්ඛිලේශ ඇති වෙනවා කියලා සඳහන් කරන්නේ. කණික සමෝදානය කියලා කියන්නේ චිත්තක්ෂණයෙහි චිත්තක්ෂණෙහි ඉපදෙද්දී ඒ ෂණයෙහි ෂණයෙහි මේ උපක්ලේශ ඉපදෙනවා. චිත්තක්ෂණයෙහි චිත්තක්ෂණයෙහි ඉපදෙද්දී ඒ ෂණයෙහි ෂණයෙහි උපක්ලේශත් චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ උපක්ලේශත් ඇති වෙනවා. කියන කාරණාවයි එතන සිහිපත් කරන්නේ. මේ උපක්ලේශ කියලා තනි ධර්මතාවයක් එක දිගටම නැහැ කියලා සඳහන් කරනවා. උපක්ඛිලේශයක් කියලා එක ධර්මතාවයක් එක දිගටම පවතින්නේ එක දිගටම පවතින්නේ නැහැ. මොකද කියලා සඳහන් කරනවා මේ සිත කියන ධර්මතාවයත් ඉපදෙනවා පවතිනවා නැති වෙනවා ඒකත් එක දිගටම පවතින්නේ නැහැ. සිත එක දිගටම පවතින්නේ නැහැ. එහෙනම් උපක්ඛිලේශ කියලා තනි ධර්මතාවයක් හැටියට කෙලස් එක දිගටම පවතින්නේ පවතින්නේ නැහැ. මේ මේ ක්‍රමවේදයට යටත් නිසා මොකද හේතුව එකක් ඇති වෙලා පැවතිලා සම්පූර්ණයෙන්ම නැති වුනහම තමයි අනික් සිත පහළ වෙන්නේ. එක සිතක් ඇති වෙලා ඒ සිත පැවතිලා ඒ සිත නැති වෙලා සම්පූර්ණයෙන්ම සිත ඉවර වුණාට පස්සේ දෙවෙනි හිත පහළ වෙනවා. උපාද ස්ථಿತಿ භංග. භංගය ඉවර වුණාම තමයි දෙවෙනි හිත දෙවෙනි හිත පහළ වෙන්නේ. සඳහන් කරනවා ඒ නිසා මුල් සිතේ සම්බන්ධයෙන් කිසිම දෙයක් ඊළඟ සිතට නෑ කියලා. මුලින් ඇති වෙලා පැවතිලා නැති වෙච්ච හිතේ කිසිම සම්බන්ධයක් දෙවනීට ඇති වෙන හිතට නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙත් සිතක් තියෙන්න ඕන ඊළඟ සිත පහළ වෙන්න නම් කලින් සිතේ කිසිම සම්බන්ධතාවයක් දෙවනි හිතට නැති වුණාට හිතක් තියෙන්න ඕන ඊළඟ සිත ඇති වෙන්න නම් කියලා සඳහන් වෙනවා. ඊළඟට පැහැදිලි කරනවා ඒ නිසා තමා තනියෙන් සිත් පහළ නොවි චිත්ත පරම්පරාවල් පවතින්නේ. දැන් අපි සිතවිලි ගැන කියනකොට කියන්නේ තනි හිතක් ගැන නෙමෙයි සිත් පරම්පරාවක් ගැන. ආන් ඒ නිසා තමයි මේ සිත් පරම්පරාවක් පවතින්නේ කියලා සඳහන් කරනවා. යම් තැනක යම් කෙනෙකුට සිතක් පහළ වෙනවා නම් ඊට කලින් හිතකුත් තියෙන්න ඕනේ. ඒ හිත පහළ වෙන්නේ ඊට කලින් හිතක් තියෙන නිසාමයි ඊට කලින් හිතක් තිබුණ නිසාමයි ඊළඟ සිත පහළ වෙන්නේ. ඒ නිසා මේ සිත කියන ශක්තිය ආධාර කරගෙන පවතින මේ චෛතසිකනම් ධර්මයන් සිතත් එක්කම ඇති වෙලා පැවතිලා සිතත් සමගම නැති වෙලා යනවා. මේ චෛතසික සිතවිලිත් එක්කම උපදිනවා සිතවිලිත් එක්කම පවතිනවා සිතවිලිත් එක්කම නැති වෙලා යනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව සිත ගත්ත අරමුණුම ගන්නවා. සිතගත් අරමුණම ගන්නවා සිතත් එක්කමයි පහළ වෙන්නේ. සිතත් එක්කමයි පවතින්නේ සිතත් එක්කමයි නැති වෙන්නේ. ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන ලක්ෂණ සහිතයි. මේ සඳහන් කරපු ලක්ෂණ වලින් යුක්තයි යම් සිතක පහළ වෙන උපක්ඛිලේශය පහළ වෙන්නේ එසේමයි එක දිගටම එක උපක්ඛිලේශයක් පැවතුණා නෙමෙයි. එක දිගටම එක උපක්ලේශයක් පැවතුණා නෙමෙයි. එක උපක්ලේශයක් එක දිගටම පැවතුණා නෙමෙයි වෙනවා වගේම ෂණයක් ෂණයක් පාසා උපක්ලේශ ඇති වෙලා ඒ සමෝදානය නිසා ඒ උපක්ලේශ ඇති වුණා කියලා සඳහන් කරනවා. සමෝදානය නිසා මේ උපක්ලේශ ඇති වුණා කියලා කියනවා. එනම් සිත් කෝටි ගණනක උපක්ලේශ පහළ වුණා කියලා කියන්නේ ඒකයි. මේ උපක්ඛලේශ ඇති වෙවි ඇති වෙවි සිතත් එක්කම පහළ වෙවි පහළ වෙවි එකට පවතිනවා පහළ වෙවි පහළ වෙවි තිබුණා උපක්ඛලේශා ඒතේසං අත්ථීති කණිකා උපක්ඛලේශා කණිකානම් සමෝදානෝ සමාගමෝ පබන්දෝ කණික සමාදානෝ වශයෙන් පැහැදිලි කරනවා මේ උපක්ඛලේශයන් ෂණයක් ෂණයක් පාසා එක දිගටම ඇති වෙලා සමාගමයක් වගේ ඒ එකතු වීම නිසා බැඳීමක් වගේ දෙයක් පේන්න තියෙනවා. ෂණයක් ෂණයක් පාසා එකතු වෙවි සමාගමයක් වගේ පවතින නිසා බැඳීමක් පේන්න තියෙනවා නැත්නම් බැඳීමක් වගේ දෙයක් පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ ඇති වෙන හිතේ ඊළඟ ඊළඟ සිතෙත් උපක්ඛිලේශ තියෙනවා වගේ පේන්න පටන් ගන්නවා. මේ ඇති වෙන සිතෙත් ඊළඟට ඊළඟට උපක්ඛිලේශ තියෙනවා වගේ පේන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ තමයි සඳහන් කරනවා එක දිගටම පවතින මේ පුද්ගලයා පුද්ගලයාත් එක දිගටම පවතිනවා නෙමෙයි සත්‍යයත් එක දිගටම එකම විදිහට පවතිනවා නෙමෙයි ඒ කාරණාව අනිත්‍ය පිළිබඳව විස්තර කරන තැනත් අපි සාකච්ඡා කරන්න යෙදුණා. එක දිගටම පවතින යමක් ඇත්තෙම නැති හින්දා තමයි මම කියලා කෙනෙක් ලෝකේ නැත්තේ. මේසේ කියලා දෙයක්, පුටුව කියලා දෙයක්, වාහනය කියලා දෙයක් ලෝකේ නැත්තේ. එක දිගටම පවතිනවා නෙමෙයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අලුතෙන් උපදිනවා. ආන්ගේ උපදින වේගය අපේ ඇහැට ගණනය කරගන්න බැරි නිසා තමයි මේ එකම විදිහට තියෙනවා වගේ අපිට පේන්නේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා යම් ඒ වගේම තමයි අපිත් එක දිගටම පවතිනව නෙමෙයි. නමුත් එක දිගටම බිඳි බිඳි පවතින නිසා එක දිගටම ඉන්නවා වගේ පේනවා. අපි සඳහන් කළා ඒක මොනතරම් වේගෙන් සිද්ධ වෙනවද? මේ විදුලි බුබුල නිමි නිමි දැල් වෙනවා වුණාට නිමෙන බව අපිට පේන්නේ ඒ තරම් වේගෙන් සිද්ධ වෙන නිසා හැබැයි ඊට වඩා ලක්ෂ කෝටි වාරයක වේගෙන් අපි ඇති වෙලා නැති වෙනවා එහෙම නැත්නම් රූප කලාප ඇති වෙලා නැති වෙනවා. ආන් ඒ නිසා අපිට කවදාවත් මේක ඇහෙන් බලන්න ඇහෙන් බලන්න පුළුවන් කමක් නැහැ. අන්න එවන් දෙයක් තමයි මේ කණික සමෝදානය කියලා කියන්නේ. තාම වේගෙන් ඇති වෙලා පවතිලා නැති වෙන දෙයක් කණික සමෝදානය කියලා කියන්නේ අන් ඒ වාගේ. හරියට අපිට එකපාරම දකින්න ඒක දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කණික සමෝදානයෙන් උපදින්නා වූ උපක්ලේශයන් ඥානයක් නැත්නම් ක්ෂණයක් ක්ෂණයක් පාසා බන්ධනය වෙනවා වගේ පේන්න තියෙනවා. උපක්ඛිලේශ හැම වෙලාවෙම සිත් එක්කම උපදිනවා පවතිනවා නැති වෙනවා. නමුත් අර වේගෙන් ඇති වෙලා පැවතිලා නැති වෙන නිසා අපිට පේනවා උපක්ඛිලේශ වැලක් එකට බැඳිලා තියෙනවා වගේ. නමුත් මේ හැම එකක්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නමුත් ඒක දැක ගන්න බැරි නිසා අපිට පේනවා වැලක් වගේ එකට පේනවා පවතිනවා කියලා. කණික પરම්පරා වශයෙන් උප්පජ්ජಂತಿ මේ ෂණික પરම්පරා වශයෙන් තමයි උපදින්නේ ෂණික પરම්පරා වශයෙන් උපදින්නේ කියලා සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා තනි ධර්මයක් හැටියටම කිසිම දෙයක් පවතින්නේ නැහැ මේ ලෝකේ කියන කිසිම දෙයක් තනි ධර්මතාවයක් හැටියට පවතින්නේම නැහැ ඔක්කොම බිඳි බිඳි වෙනස් වීමයි තියෙන්නේ සියලුම දේවල් ඊළඟට සඳහන් කරනවා සංසාරේ තියෙන හැම දෙයක්මත් ඊටාම සුළු වෙලාවයි පවතින්නේ කියලා මේ සංසාරේ තියෙන ඕනෑම දෙයක් පවතින්නේ ඊ타මත්ම සුළු වෙලාවයි ඒක සුළු කියන වචනේ පාවිච්චි කරනවා නැත්නම් ෂණය කියන වචනේ පාවිච්චි කරනවා ඇරෙන්නේ ඊට වඩා කුඩා වචනයක් ඒකට කියන්න අපිට අපිට නෑ ඒ ෂණය කොයිතරම් කුඩාද කියන එකත් අපිට හිතාගන්න බැරි තරම් කියන කාරණාව දැන් හොඳට හොඳට අවබෝධ වෙනවා ඊළඟට පැහැදිලි කරනවා පින්වත්නි රූප කලාප ඇති වෙලා පැවතිලා නැති වෙලා නැවත පහළ වෙන්නේ කලින් තිබුණ මට්ටමට සමාන විදිහකටමයි. මේ රූප කලාප ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ආයෙත් උපදිනවා. කලින් තිබ්බ මට්ටමට ඊටාත්ම සමානයි. ආන් මේ සමාන නිසා පේනවා මේ දැන් නැත්තම් පැයකට කලින් දැකපු මිනිහා කිසිම වෙනසක් නැහැ මේ ඉන්නවා. ආන් එහෙම පේන්නේ ඊටාම සමානව පහළ වෙන නිසා. හැබැයි සමානව පහළ වුණාට එතන දි รา ගිය ස්වභාවයක් තියෙනවා. ඒක අපිට දකින්න අවුරුදු ගාණක් යනවා. ඒ නිසායි සඳහන් කළේ ඒ ඒ වෙනස් වීම කවදාවත් එහෙම් බලන්න බෑ කියලා සඳහන් කළේ. ඒකයි ඒක විදර්ශනා ඥානයකින්ම දැකගන්න පුළුවන් දෙයක්. ඊටාම සුළුවෙන් දිරනවා පේනවන් පේන නිසා අපිට හිතෙනවා මේක අවුරුදු ගාණ එක දිගට පවතිනවා කියලා. ඊළඟට සඳහන් කරනවා නමුත් හැම මොහොතෙම කැඩි කැඩි බිඳි බිඳි හැදෙමින් තමයි තියෙන්නේ. එක වගේ තියෙනවා වගේ පෙවුනට වෙනස් වෙමින් තියෙනවා. පින්නතින මේ කණික සමෝදානය කියලා කියන එක මේ එක ඒක චිත්තක්ෂණික වශයෙන් නෙමෙයි කියලා සඳහන් කරනවා. ෂණික પરම්පරා වශයෙන් කියලා මෙතන පැහැදිලි කරනවා. එක සිතක් හැටියට නෙමෙයි ෂණික પરම්පරා වශයෙන් පවතිනවා. ආන් ඒ කාරණාව සඳහන් කරනවා පළමු උපක්ඛිලේශය මොකද්ද කියලා. එතන සඳහන් කරනවා අස්සාසාදී මජ්ජ පරියෝසානං සතියා අනුගච්ඡතු අජ්ජත් වික්කේපගතං චිත්තං සමාධිස්ස පරිපන්තෝ කියන කාරණාව ආස්වාසයේ ආදී එහෙම නැත්නම් ආස්වාසයේ ආදී කියන්නේ ආදි කියලා කියන්නේ මුලට ආස්වාසයේ ආදි කියලා කියන්නේ මුලට. මජ්ජ කියලා කියන්නේ මැදට. පරියෝසాన කියලා කියන්නේ අගට. එහෙනම් ආස්වාසයේ ආදි මජ්ජ පරියෝසాన මුල මැද අග කියලා මේ කාරණා තුනකින් ඒක සඳහන් කරනවා. මේ අනුව සිත ගමන් කෙරෙව්වොත් එහෙම එක තැනක එහෙම නැත්තම් නාසිකාග්‍රයේ තියෙන නාසිකාග්‍රයේ හිත තියන්නේ නැතුව දැන් අපි කලින්ම භාවනා ක්‍රමයේ ඉගෙන ගත්තේ අපේ සිත නාසිකාග්‍රයේ අග තියන්න කියලා. එතන තමයි මේ මුලින්ම උග්ඝහ නිමිත්ත කියන එක පහළ වෙන්නේ. නිමිත්ත පහළ වෙන්නේ එතන. ඊළඟට අපි කාරණා දෙකක් සාකච්ඡා කළා. දිගුණ හයක් නම් නාසිකාග්‍රයේ අග කොටන හයක් නම් උඩුතොලේ යම් තැනක තමයි මේ නිමිත්ත නිමිත්ත පහළ වෙන්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා නාසිකාග්‍රයේ තියන් නැතුව හිත ගමන් කෙරෙව්වොත් නිමිත්ත තුල හිත තියන්නේ නැහැ. හිත ගමන් කරවනවා. කොහොමද? අභ්‍යන්තරයට සිත විසිරෙනවා. නාසිකාග්‍රයේ හිත තියන්නේ නැතුව හුස්ම රැල්ලත් එක්ක හිත අරගෙන යනවා. හුස්ම රැල්ලත් එක්ක හිත ඇතුළට අරන් ගියොත් ඒකට කියන්නේ අපේ සිත ඇතුළට විසිරුණා කියලා. ඒක භාවනාව වෙන්නේ නැහැ. හිත ඇතුළට විසිරුණා එතකොට. සමහර අය කියනවා කියලා මෙතන සඳහන් කරනවා ආස්වාසයේ මුල නාසිකාග්‍රය. මේ මිත්‍යා දෘෂ්ටි වලට උත්තර දීලා තියෙන හැටි. සමහර අය කියනවා ආස්වාසයේ මුල නාසිකාග්‍රය. අභ්‍යන්තර පවිසන වාතස්ස අභ්‍යන්තරයට පිවිසෙන වාතයේහි නාසිකග්ගං වා මුඛ නිමිත්තං වා ආදී එනම් නහය අගහෝ උඩු තොල තමයි මුල හදයන් මජ්ජ නාභින් මූල හදයන් එමෙන්න තමයි සඳහන් කරන්නේ නහය අග උඩු තොල එතන මුල නාසිකාග්‍රේ හෝ උඩුතොල එතන මුල හදයන් මජ්ජේ හදවත මැද නාභි පරියෝසානං නාභිය අග එතකොට හුලං රැල්ලේ මුල මැද අග සඳහන් කරපු හැටි මුල නාසිකාග්‍රය මැද හදවත අග නාභිය සඳහන් කරනවා ආස්වාස කරද්දී නහය අග බලලා එහෙම නොනැවති ආස්වාසයේ අනුව සිහිය අරගෙන අරගෙන ගියොත් අභ්‍යන්තරයට සිත විසිරුණා කියලා කියනවා. මේ සඳහන් කරපු විදිහට ගියොත් නාසිකාග්‍රේ ඉන්නවා ඊළඟට මැද හදවත ගාවට යනවා අගනාභිය ගාවට යනවා. එහෙම වුණොත් කියන්නේ හිත අභ්‍යන්තරයට විසිරුණා කියලා. එහෙම භාවනා කිරුවොත් කවදාවත් සමාධිය ලබන්න වෙන්නේ සමාධිය ලබන්න වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මොකද මේ සමාධිය කියන එක එක තැනකින් විතරයි එන්නේ. සමාධිය එන්නේ එක තැනකින් තැන් තැන් වල සමාධිය එන්නේ නැහැ. ඒ කාරණාව සඳහන් කරනවා හරියට මේ කියතකින් ලීයක් කපනවා වාගේ කියලා. සමාධිය එන්නේ එක තැනකින් කොයි වගේද? කියතකින් ලීයක් කපනවා වාගේ. ඇයි කියතකින් ලීයක් කපනවා වාගේ කියලා උපමාවක් ගෙනාවේ. මෙතන සඳහන් කරන පින්විතනේ කියත වදින තැන ඉරෙන තැන හරියටම බලාගෙන හිටියාම ලීයක් තියෙනවා කියතෙන් කපන්න හදනවා. දැන් මේ ලීය කැපි කැපි කැපි කැපි කැපි කැපි ඇතුළට කැපි කැපි එනවා. එතකොට මේ කියත වදින තැනක් තියෙනවනේ ඉස්සරලාම ලීයේ. එතන බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ ලීය කැපෙනවා කියලා කැපි කැපි කැපි කැපි එනවා. එතකොට අපි දකිනවා එතන දැති වැදිනවා එතන කැඩිලා චුට්ට චුට්ට කැඩි කැඩි කැඩි කැඩි ඉස්සරහට ඉස්සරහට කැපෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා හරියටම බලන් හිටියා හිටියාම කියති දැති දැනගත්තත් වෙනවා ඉරෙන බව දැනගත්තත් වෙනවා. හරියටම බලාගෙන හිටියාම දැතිත් පේනවා ඉරෙනවත් පේනවා. නමුත් පළවෙනියෙන් වදින දැත්තත් එක්ක ඒ දැත්ත පහලට යනකොට අපි පහලට යන්න ගියොත් අපිට ඉරෙනව දැනගන්න වෙන්නේ ඉරෙනව දැනගන්න වෙන්නේ නැහැ පහලට ගියා. එහෙමනම් සඳහන් කරනවා නමුත් එක දැත්තක් සමග සිත ඈතට අරගෙන ගියොත් ඒ පැත්තට හිත විසිරුණා කියලා. උපමාවක් කියෙපෙන්නන්නේ. ආන් ඒ වගේ අභ්‍යන්තර අභ්‍යන්තරයට පිවිසෙන වාතය සමග සිත අරගෙන ගියොත් සිත ඇතුළට විසිරෙනවා කියලා සඳහන් කෙරුවා. ඊළඟට සඳහන් කරනවා එය සමාධියට උපක්ඛිලේශයක්. සමාධිස්ස පරිපන්තෝ කියලා සඳහන් කළේ පළවෙනි උපක්ඛිලේශය. ආන් එහෙම සිත ඇතුළට විසිරෙන එක සමාධියට උපක්ඛිලේශයක්. නැත්තම් ඒක සමාධියට බාධාවක් පරිපන්තයක් බවට පත් වෙනවා. එයාට සමාධියට එන්නේ බැරුව යනවා. ඊළඟට සඳහන් කරනවා ආදි මජ්ජ පරියෝසානං සතියා අනුගච්ඡන්තු යෝගිස්ස ඨාන නානත්තානු ගමනේ න චිත්තං අජ්ජත්තං වික්කේපං ගච්ඡති මුල මැද අග වශයෙන් සිත අරහන් ගියහම මේ ස්ථානවල නානත්වය නිසා සිත අභ්‍යන්තයට විසිරෙනවා කියලා කියනවා. මේ ස්ථානවල තියෙන නානත්වයක්. නහය ගාව තියෙන එක වෙනස්, හදවත ගාව තියෙන එක වෙනස්, නාභිය ගාව තියෙන ක්‍රමය වෙනස්. ආන් ඒ නානත්වය නිසායි හිත ඇතුළට විසිරුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තං අජ්ජත් වික්කේපගතං චිත්තං ඒකත්තේ අසංඨානතෝ සමාධිස්ස පරිපන්තෝ අභ්‍යන්තරයේට පිවිසෙන සිත එකම තැනක නොසිටින නිසා සමාධියට බාධා අභ්‍යන්තරයේට පිවිසෙන සිත එක තැනක ඉන්නේ නැහැ අන් ඒ හින්දා ඒක සමාධියට බාධාවක් ඊළඟට දෙවනි සමාධියට බාධාව දෙවනි උපක්ඛිලේශය සඳහන් කරනවා පස්සාසාදී මජ්ජේ පරියෝසානං සතියා අනුගච්ඡන්තෝ බහිද්දා වික්කේපගතං චිත්තං සමාධිස්ස පරිපන්තු ප්‍රාශ්වාසයේදී සිත නාභියෙන් පටන් අර ගන්නවා ආශ්වාසයේදී නාභියෙන් පටන් ගන්නවා නාභියෙන් පටන් ගන්නවා හදවත නාසිකාග්‍රය එහෙම වුණොත් හිත එළියට විසිරෙන්න පටන් ගන්නවා හුස්ම ගන්නකොට නාසිකාග්‍රය හදවත නාභිය වුණා ප්‍රාශ්වාස කරනකොට නාභිය හදවත නාසිකාග්‍රය පළවෙනි වතාවේ ඇතුළට විසිරුණා දෙවෙනි වතාවේ එළියට විසිරෙනවා. එතකොට මේ හුලං රැල්ල දිහා බල බල ආස්වාස ප්‍රාස්වාස කරන්න ගියොත් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ සමාධිය. මේ කියන විදිහට කරන්න ගියොත් සමාධිය හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. තුන්වෙනි උපක්ඛිලේශය අස්සාස පටිකංකනා නිකාන්ති තණ්හා චර්යා සමාධිස පරිපන්තෝ තණ්හාව අනුව ආස්වාස කළොත් එනම් ආස්වාස ප්‍රාර්ථනා කරමින් ආස්වාස කළොත් ඒ සමාධියට බාධාවක්. තණ්හාව අනුව ආස්වාසය කරන එකත් සමාධියට බාධාවක් කියලා කියනවා. මොකද මේ තණ්හාව අනුව ආස්වාස කරනවා කියලා කියන්නේ. පින්වතුනි මෙතන විස්තර කරනවා යෝගියාට හිතෙන්න පුළුවන් මම මේ හුස්ම ගැනීම තමයි එහෙම මගේ මේ හුස්ම ගැනීම තමයි කර්මස්ථානය. ඒ නිසා වේගෙන් වේගෙන් හුස්ම ගන්න ඕනේ. දැනෙන්න හුස්ම ගන්න උත්සාහ කරමින් වෙහෙසෙනවා. හුස්ම ගන්න දැනෙන්න හුස්ම ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නකොට හුස්ම ගන්නවා කියලා අපිට දැනුනේ දැනුනේ නෑ. හුස්ම ගන්න ඕනේ කියලා කල්පනා කරුවොත් අපිට හුස්ම ගන්න බව දැනෙනවා. නමුත් එදිනෙදා ජීවිතේ සමහර උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කෙරුවා. හුස්ම ගත්තද කියලා අපි දැනගත්තෙම දැනගත්තෙම නෑ ඒක ඉබේම සිද්ධ වුණා. දැන් යම් කෙනෙක් හයියෙන් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ට දැනෙන්න දැනෙන්න මේක තමයි මගේ කර්මස්ථානය කියලා හයියෙන් හසින් හුස්ම ගන්නවා. ආන් එකයි කියේ තණ්හාව කියලා. ආන්ගේ තණ්හාව එක්ක දැනෙන්න හුස්ම ගන්න උත්සාහ කරමින් වෙහෙසෙනවා මේ පුද්ගලයා. එතකොට එහෙම හයියෙන් හයියෙන් හුස්ම ගන්න කිව්වොත් වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා අපි වෙහෙසටපත් වෙනවා. ස්වභාවික හුස්ම ගන්නවා වගේ නෙමෙයි හයියෙන් ගන්න ගියාම ඉක්මනට වෙහෙසටපත් වෙනවා. ආන් ඒ නිසා මෙහෙම සඳහන් කරලා තියෙනවා නාසිකා වාතා යත්ත විදං කම්මට්ටානං කම්මට්ටානන්ති සල්ලක්කෙත්වා ඕලාරිකස්ස අස්සාසස්ස පත්තනා සංකහතා නිකාමතා ඒව තණ්හා පවත්තන්ති. ඒව තණ්හා පවත්තන්ති. එතන එහෙම සඳහන් කළේ නම් නාසයෙන් ඇතුල් වෙන වාතය තමයි මේ කර්මස්ථානය යම් කෙනෙක් කල්පනා කරනවා. නාසයෙන් ඇතුල් වෙන වාතය තමයි මේ කර්මස්ථානය. ඒ නිසා හොඳට දැනෙන විදිහට ආස්වාස ප්‍රාස්වාස කරන්න ඕනේ. කොයි වගේද අර අපි දුවනකොට හයියෙන් හුස්ම ගන්න. ආන් ඒ වගේ වේගෙන් හුස්ම ගන්න පටන් ගන්න ඕනේ කියලා මෙයා හිතනවා. එහෙම හිතලා ඒට කැමැත්තක් ඇති වෙලා ඒ තණ්හාව සමග ආස්වාස කරනකොට ඒ තණ්හාව සහිතව සිහිය පිහිටන්නේ නැති නිසා ඒක සමාධියට බාධා වෙනවා. තණ්හාව සහිතවයි ආස්වාස කරන්නේ තණ්හාව සහිතව ආස්වාස කෙරුවාට සිහිය පිහිටන්නේ නැති හින්දා තුන්වෙනි කාරණාව එතනදී සමාධියට බාධාවක් කියලා සඳහන් කරනවා. ඊළඟට හතරවෙනි උපක්ඛිලේශය එතෙන්ට කියනවා ප්‍රාස්වාස වශයෙන් ප්‍රාශ්වාස වශයෙන්ුත් හයියෙන් හුස්ම පිට කරනවා. දැන් ඉස්සල්ලා හයියෙන් හුස්ම ගත්තා. දැන් හයියෙන් හුස්ම පිට කරනවා. ආන් එහෙම ප්‍රාශ්වාසයේ වේගෙන් කරලත් මේ සමාධිය පිහිටන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හයියෙන් කෙලෙස් සහිතව තණ්හාව සහිතව ආස්වාස කෙරුවට සමාධිය එන්නේත් නැහැ. තණ්හාව සහිතව ප්‍රාශ්වාස කළාට සමාධිය එන්නේත් සමාධිය එන්නේත් නැහැ. ඒක තමයි හතරවෙනි ක්ලේශය. පස්වෙනි ක්ලේශය හැටියට සඳහන් කරනවා අස්සාසේනාබී තුන්හස්ස පස්සාස පටිලාභෝ මුච්ඡතා සමාධිස්ස පරිපන්තෝ ආස්වාසය හරියට කරන්නත් බෑ කරදරයක් එනවා හරියට ආස්වාස කරන්න බෑ කරදරයක් එනවා එතකොට හිතෙනවා ප්‍රාස්වාසය මීට වඩා සිහියෙන් කරන්න පුළුවන් කියලා ආස්වාසය හරියට කරන්න බෑ මොකද ආස්වාසය කරනකොටම වෙන මොකක් හරි හිතෙනවා. නැත්තම් වෙන මොකක් හරි කාරණාවකට හිත ගැලවිලා ගියා. එතකොට දැන් හරියට ආස්වාසය කෙරුන්නේ ආයෙත් සිහි එනවා. මොකද ඉක්මනට සිහි එනවා. දැන් මේ සෑහෙන දියුණු වෙච්ච කෙනෙක්නේ. දැන් මගේ සිත එහාට මෙහාට විසිරුණා කියලා ඉක්මනට සිහි එනවා. කරදරයක් වුණා. ඒ නිසා කල්පනා කරනවා ආස්වාසයේ නම් සිහියක් තිබුණේ නැහැ. නමුත් ප්‍රාස්වාසයේ හරියට හරියට කරගන්න ඕනේ කියලා. ආස්වාසයේ හරියට කෙරුන්නේ නැහැ. ප්‍රාශ්වාසය හරියට කරන්න ඕනේ කියලා ඒ පුජ්‍යලයා හිතනවා. එය සැප සහිත වෙයි කියලා හිතෙනවා. ප්‍රාශ්වාසය එහෙම හරියට කෙරුවොත් ඒක සැප සහිත වෙයි කියලා හිතෙනවා. ප්‍රාශ්වාසය පිළිබඳව තණ්හාව වැඩි වෙනවා. දැන් ආශ්වාසය හරියට කෙරුන්නේ නැහනේ. දැන් හදිසියක් තියෙනවා ඉක්මනට හොඳ සිහි කල්පනාවෙන් ප්‍රාශ්වාස කරනවා කියලා. දැන් ඒතකොට තණ්හාවක් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මුර්ජාවටපත් වෙනවා කියලා ඒකට කියනවා. මුර්ජාවටපත් වෙනවා. සිහිය නැති වෙනවා. එයද සමාධියට බාධාවක්. එහෙනම් ආස්වාසයට කරදරයක් ආපු නිසා ප්‍රාස්වාසය කරන්න හිතාගෙන ඉන්නවා. නමුත් ප්‍රාස්වාසය කරන්න ගියා එහෙම හිතහම තණ්හාවක්. ඒ නිසා සමාධිය එන්නේ සමාධිය එන්නේ නැහැ. ඊළඟට හයවෙනි ක්ලේශය සඳහන් කරනවා එහෙම නැත්නම් ආස්වාසය කරන වෙලාවේ අපහසුවකට කරදරයකට පත් වෙනවා අබිතුන් හස්ස කියලා කීවේ අපහසුතාවයට පත් වෙනවා කියන එකයි. අභිතුන්හස්ස කියලා කියන්නේ අපහසුතාවයට පත් වෙනවා කියප එක. එතකොට හිතෙනවා මේ ආස්වාසයට කරදරයක් වුණා. එහෙනම් ඊළඟ ආස්වාසය හොඳට කරනවා කියලා. මෙතන සඳහන් කරන්නේ ප්‍රාස්වාසයට කරදරයක් වීම. ඉස්සරලා ආස්වාසයට කරදර වුණානේ. ඊළඟට ප්‍රාස්වාසයට කරදරයක් වෙනවා. ඊළඟට කල්පනා කරනවා දැන් ප්‍රාස්වාසයට කරදරයක් වුණා. ඊළඟ ආස්වාසය හොඳට කරනවා කියලා. එතකොට තියෙන්නේ තණ්හාවක් එහෙනම් එහෙම කෙනාට සමාධිය වැඩෙන්නේ සමාධිය වැඩෙන්නේ නැහැ. ඒක සමාධියට විරුද්ධයි. එහෙනම් මේ විදිහට උපක්ලේශ 10ක් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ආස්වාසය මුල් කරගෙන කයෙහි හෝ සිතෙහි වෙහෙස වැඩි වෙනවා. ආස්වාසය මුල් කරගෙන කයෙහි සහ සිතෙහි වෙහෙස වැඩි වෙනවා. මොකද දැන් හිතාමතා හයියෙන් හයියෙන් හුස්ම ගන්න පටන් අරගෙන වෙහෙසෙන්ට පටන් ගන්නවා. හේතුව තමයි එක්කෝ ආස්වාසය නැත්නම් ප්‍රාස්වාසය දිග වැඩි. එක්කෝ ආස්වාසය දිගයි නැත්නම් ප්‍රාස්වාසය දිගයි. එහෙම වෙච්චාම වෙහෙසටපත් වෙනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස දෙකම කෙටි. දීර්ඝව හුස්ම ගන්න ගියත් වෙහෙසෙනවා. වේගෙන් වේගෙන් කෙටියෙන් කෙටියෙන් හුස්ම පිට කරන්න ගත්තොත් ඒත් වෙහෙසටපත් වෙනවා. ආස්වාසය ගැන එහෙම හිතුනොත් සඳහන් කරනවා ඊළඟ ප්‍රාශ්වාසය හොඳට කරනවා කියලා. ආස්වාසයේ දිග වැඩි වුණා. නෑ ප්‍රාස්වාසය හොඳට කරනවා. එහෙම හිතෙනවා. ආස්වාසයේ දිග වැඩි වුණා නෑ දැන් ප්‍රාස්වාසය හොඳට කරනවා. ප්‍රාස්වාසය හොඳට කරනවා කියලා හිතුවාම ප්‍රාස්වාසය හොඳට කරගන්න බැරි වුණා. එක්ක කෙටි වුණා නැත්නම් දික් වුණා. ඊට පස්සේ හිතනවා නෑ ඊළඟට ආස්වාසය හොඳට කරනවා. දැන් මෙතන කරන්නේ හුස්ම ගන්න එක දිහා බල බල හිතනවා. ආස්වාසය හොඳ නැතුව ගියා ප්‍රාස්වාසය හොඳට කරනවා. ප්‍රාස්වාසය හොඳ නැතුව හොඳ නැතුණා ඊළඟ ආස්වාසය හොඳට කරනවා. දැන් ඒකට භාවනාවක් නෙමෙයි වෙන්නේ. දැන් තියෙන්නේ චින්තාමය ස්වરૂපයක්. භාවනාවක් කියන්නේ හිත වැඩෙනවනේ. දැන් මෙතන මේ වෙන කාරණාව පිළිබඳ තණ්හාවෙන් හිත හිත ඉන්නවනේ. එහෙනම් ඒක සමාධියට සමාධියට බාධාවක් හැටියට මෙතන සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පිළිදෙ මේ මුච්චනා මුච්චනා කියලා කියවේ ආස්වාසයත් පීඩාවටපත් වෙලා ප්‍රාස්වාසයත් ආස්වාදයක් හොයනවා. ආස්වාසයෙන් පීඩාවටපත් වෙලා. හුස්ම ගන්න ගිහිල්ලා කරදර වෙලා පීඩාවටපත් වෙලා. දැන් ඒ නිසා ප්‍රාශ්වාසයේ සැපසහිතව කරන්න කල්පනා කරමින් ප්‍රාශ්වාසයෙන් ආස්වාදයක් හොයනවා. ආස්වාසයෙන් පීඩාවටපත් වෙලා ප්‍රාශ්වාසයෙන් ආස්වාදයක් හොයනවා. එහෙම නැත්නම් ආස්වාසයෙන් ආස්වාදයක් හොයනවා. ප්‍රාශ්වාසයෙන් කරදර වුණා නම් ආස්වාසයෙන් ආසාදයක් හොයනවා. ආස්වාසයෙන් කරදර වුණා නම් ප්‍රාශ්වාසයෙන් ආස්වාදයක් හොයනවා. අංගීකාර නම් සඳහන් කරනවා අනුගච්ඡනාච අස්සාසං පස්සාසං අනුගච්ඡනාච අනුගච්ඡතාච සති අජ්ජත් වික්කේපා කංකනා බහිද්දා වික්කේප පත්තනා කියලා මේ කරුණු ටික කෙටියෙන් මේ ගාථාවකින් සඳහන් කරලා තියෙනවා. කෙටියෙන් කෙටියෙන් මේ කරුණු මේ ගාථාවකින් තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. අනුගච්ඡතාච අස්සාසං පස්සාසං අනුගච්ඡතාච ඊළඟට සඳහන් කරනවා සති අජ්ජත්තං වික්කේපා කංකනා බහිද්දවා වික්කේපපත්තන කියලා මේ ගාථාවකින් මේ කරුණු ටික කෙටියෙන් සඳහන් කරලා තියෙනවා ආස්වාසය හා ප්‍රාස්වාසය අනුව සිත ගමන් කරවීම පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. ආස්වාසය අනුව ගමන් කරවීම තමයි මේ අජ්ජත් වික්කේපය කියලා කියන්නේ. ආස්වාසය අනුව සිත ගමන් කිරීමට කියනවා අජ්ජත් වික්කේපය කියලා. අභ්‍යන්තරයට සිත විසිරීම. අජ්ජත් වික්කේපය අභ්‍යන්තරයට විසිරෙනවා. ප්‍රාශ්වාසය අනුව වික්කේපයටපත් වීම තමයි සැක කරමින් බාහිරයට විසිරෙනවා. මේ ප්‍රාර්ථනාව කියන කාරණාව මෙතන සඳහන් කරනවා. ඒ නිසා කරුණු හතරක්ම මෙතන සඳහන් කරලා තියෙනවා. මුල මැද සම්බන්ධ කරුණු දෙකයි ප්‍රාර්ථනාව සම්බන්ධ කරුණු දෙකයි. කරුණු හතරක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා අස්සාසේ නාබිතුන් හස්ස පස්සාස පටිලාභෝ මුච්චනා ආස්වාසය නිසා කරදරයටපත් වූ පුද්ගලයාගේ ප්‍රාස්වාසය ප්‍රාස්වාස ප්‍රතිලාභෙහි මත්වීම ආස්වාසය නිසා කරදරයටපත් වූ පුද්ගලයාගේ ප්‍රාස්වාස ප්‍රතිලාභෙහි මත්වීම එහෙම නැත්නම් මුච්චනා කිවි සිහි මූර්ජා වීම එහෙම නැත්නම් තණ්හාව නිසා සිහිය නැතිවීම තණ්හාවක් ඇවිල්ලා ප්‍රාස්වාසය හොඳට කරන්න ඕනේ කියලා නැත්තම් ආස්වාසය හොඳට කරන්න ඕනේ කියලා. ඒ නිසා සිහිය සිහිය නැති වෙලා ගිහිල්ලා. ප්‍රාස්වාසය නිසා කරදරයටපත් වූ කෙනා ආස්වාසය පිළිබඳව ඇලීම, ආස්වාසයේ මත්වීම කියලා සඳහන් කරනවා. ච ඒතේ උපක්ඛිලේසා ආනාපාන සති සමාධිස්ස මේ උපක්ඛිලේශ 6 ආනාපාන සති සමාධියේ තියෙනවා. ආනාපාන සති සමාධියට බාධා කරන උපක්ඛිලේශ 6 හයක් තියෙනවා මෙතන ඒ විදිහට. යේහි වික්කේ පස්ස යේහි වික්කිප්ප මානස නෝච චිත්තං විමුච්ඡති ඒ නිසා සඳහන් කරනවා මේ හය නිසා යමෙක් වික්ෂෝපයටපත් වුනොත් එහෙම සමාධියටපත් වෙන්නේ නැහැ යමෙක් මේ කාරණා හය නිසා වික්ෂෝපයටපත් වෙනවා නම් එයාට සමාධියක් ලැබෙන්නේ නැහැ විමෝක්කං අප්පජානත්තා තේ හොಂತಿ පරපත්තියා නිවන අවබෝධ කරන්නේ නැත්නම් පරපත්තියා අනුන් කියන දේ අදහනවා නිවන අවබෝධ කරන්නේ නැත්නම් අනුන් කියන දේ අදහනවා නිවනක් කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්න වෙනවා ඒ කියන්නේ නිවන අවබෝධ කරන්නේ නැන්නේ නිවනක් කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරනවා දැන් අපි නිවන අවබෝධ කරලා නැහැ තාම නිවන හරියටම හරියටම වැටහිලා නැහැ. නමුත් නිවනක් කියලා දෙයක් තියෙනවා කියලා අපි දන්නවා. එන සමහරලාට පරපත්‍ය අනුන් කියන නිසා නිවනක් තියෙනවා කියලා අපි හිතනවා. නමුත් තවම අපි නිවන අවබෝධ කරලා අවබෝධ කරලා නැහැ. යම් කෙනෙක් මේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තොත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවන වැටහි වැටහි ඔහුට නිවන අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පටන් ගන්නවා. හැබැයි මාර්ගයට නොයැලඹුණ පුද්ගලයාට මේ පරපත්තිය නැත්තම් අනුන් කියන දේ අහගෙනම අහගෙනම ඉඳ සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අනුන් කියන දේවල් අහගෙන ඉඳ ගියාම අනුන් කියන දේ පිළිබඳව විශ්වාසයක් ඇති නුනොත් ඔය නිවනක් කියලා එකක් නැහැ කියලා අපිට හිතෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් Tamanට නිවන දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. අනුන් කියන දේ තේරුම් ගන්න බැරි නම් අපි නිවන අවබෝධ කරගන්න කටයුතු කරන්න ඕනේ. මෙතන සඳහන් කරලා තියෙන්නේ ඒකයි සිත ආස්වාස ප්‍රාස්වාස ධර්මයේහි දැඩිව පිහිටන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස ධර්මයේහි දැඩිව පිහිටන්නේ නැතුව යනවා මේ අනුන් කියන දේම අහගෙන ඉන්න ගියොත්. මොකද කවුරුවත් පින් කරන්න පින් කරන්න පින් කරන්න කියලා අපිට කීවට මෙහෙම පින් කරාම මෙහෙම ප්‍රතිලාභ ලැබෙනවා මෙහෙම සංසාරයේ සුවපත් වෙනවා කියලා අපිට කීවට අපිට ඒක ඒ තරම් දැනෙන්නේ නැහැ. සිල් රකින්න සිල් රකින්න කියලා කවුරුවත් කියවට අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. Tamanටම හිතිලා සිල් රැකගෙන ගියොත් ආන් ඒ පුද්ගලයාට එතකොට ප්‍රමෝදය ඇති වෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය ඇති වෙනවා. දැන් යම් කෙනෙක් හරියටම දන්නවා නම් සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට දානයක් පූජා කරාම මට ලැබෙන ආනිසංසයේ සීමාවක් නැහැ කියලා හරියටම තේරුම් ගත්තොත් එයාට එහෙම දානයක් පූජා කරන්න අවස්ථාව ලැබුණොත් මොනතරම් ප්‍රමෝදයක් ඇති වෙනවද මේ දාණය පූජා කරපු නිසා එහෙම නැත්නම් හරියට භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියලා සලකගෙන දන් වේලක් පූජා කරනකොට ප්‍රමෝදයක් ඇති වුණොත් භාග්‍යතුන් වහන්සේට දන් පූජා කිරීමේ ආනිසංසයේ සීමාවක් නැහැ. එහෙනම් මට තව නිවන් දකින්ද බුද්ධාන්තර 100ක් ගත වෙයි. හැබැයි මේ බුද්ධාන්තර 100 තුලම මට සාපිපාසාදී දුකක් ලැබෙන්නේ මෙන්න මේ බුද්ධ පූජාව තියාපු නිසා කියලා කෙනෙකුට හැඟීමක් ඇති වුණොත් ඒ වෙලාවට ඇති වෙන්නේ පුදුමාකාර ප්‍රීතියක් පුදුමාකාර ප්‍රමෝදයක් ඇති වෙනවා නිවන් දක්නා ජාති දක්වා මට සාපිපාසාදී දුකක් ලැබෙන්නේ නැද්ද මේ දානි ටික පූජා කරපු නිසා කියලා හිතෙනකොට නමුත් ඒක ගැන විශ්වාසයක් තිබ්බේ නැති කෙනෙකුට ඒ ප්‍රමෝදය ඇති වෙන්නේ ඒ ප්‍රමෝදය ඇති වෙන්නේ නැහැ. එහෙනම් සිල් ආරක්ෂා කරන කෙනාට සීලය පිළිබඳව තියෙන සතුටක්. හැබැයි සිල් ආරක්ෂා කරන්න කැමති නැති කෙනා කල්පනා කරන්නේ මෙච්චර සිල්පද මොකටද? මෙච්චර මෙව රකින්න පුළුවන්ද? මේ සිල් රකින්න එක කොච්චර අමාරුද? ශ්‍රද්ධාව තියෙන කෙනා සතුටින් සිල් රකින්නවා, ශ්‍රද්ධාව නැති කෙනා සීලේ විවේචනය කර කර ඉන්නවා. එහෙනම් පරපත්‍ය අනුන් කියන දේ අදහනවා. Taman අවබෝධ කරනවා සමහර කෙනෙක් අනුන් කියන එක අදහනවා කියන කෙනාට ඊතරම්ම ශ්‍රද්ධාව එකපාර පහළ වෙන්නේ නෑ. නමුත් Taman අත්දැකීමෙන්ම ලබා ගන්නකොට Taman ඒක තමන්ගේ ජීවිතෙන් ප්‍රත්‍යක්ෂව දකින්නකොට වැඩියෙන් යෙදෙන්න වැඩියෙන් යෙදෙන්න හිතෙනවා. ඊළඟට සඳහන් කරනවා අසම්මා මානසිකාර වශයෙන් අජ්ජත් වික්කේපකස්ස අස්සාසස්ස ආකංකනාති උත්තං අජ්ජත් වික්කේපා කංකනා කියලා සඳහන් කරන්නේ අභ්‍යන්තරයේට විසිරීම කැමති වෙනවා කෙනෙක් කැමති හිත අභ්‍යන්තරයට විසිරෙනවට. නාසිකාග්‍රයේ ඉන්නේ නැතුව නාසිකාග්‍රයත් හෘද වස්තුවත් නාභියත් බලාගෙන අභ්‍යන්තරයට යන්න කෙනෙක් කැමතියි. ඒ නිසා ඒ ප්‍රාර්ථනාවක් හැටියට ක්ලේශයක් හැටියට එනවා. එතකොට ඒක ප්‍රාර්ථනාවක් වෙනවා ඊළඟට ඒක ක්ලේශයක් බවට පත් වෙනවා. මේ උත්සාහ කරන්නේ කෙලෙස් නැති කරන්න මිසක් කෙලෙස් ඇති කරන්න නෙමෙයි. එහෙනම් එයාට සමාධියක් ලැබෙන්නේ නැතුව යනවා. ඊළඟට පින්වත්නි මෙතන සඳහන් කරනවා නෝච චිත්තං විමුච්ඡති නෝච චිත්තං විමුච්ඡති කියලා කියන්නේ සිත ආස්වාස ප්‍රාස්වාස අරමුණේ දැඩිව පිහිටන්නේ නැහැ. නෝච චිත්තං විමුච්ඡති ප්‍රතිවිවෘත ධර්මයන්ගෙන් විමුක්තියටපත් වෙන්නේ නැහැ. ඒ කාරණාව සඳහන් කරනවා පච්චනේක ධම්මේහි නවිමුච්ඡති ඒ නිසා පරපත්‍යා කියන එකට ආයිත් වෙනවා. අනු කියන දේ අහන්න ආපහු වෙනවා. මොකද විමෝක්කං අප්ප ජානන්තා කියලා සඳහන් කරලා තියෙන්නේ ඔහු හෝ අන්‍යයෙක් හෝ ආරම්භනාදී මුක්ති විමෝක්ක කියලා කියන්නේ ආරම්මණය දැඩි ලෙස විශ්වාස කිරීම නිසා ඇතිවෙන විමෝක්ෂය. අරමුණ දැඩි ලෙස විශ්වාස කරගෙන ඇති කරගන්නා වූ විමෝක්ෂය එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ ධර්මතා නැති කිරීමෙන් දැනගන්නේ නැහැ ප්‍රතිවිරුද්ධ ධර්මතා නැති කිරීමෙන් මේ කාරණාව අවබෝධ කරන්නේ ඒ ධර්මතාවල ඇලිලා ඒ ධර්මතාවල පැටලිලා ජීවත් වෙනවා හරියට මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ පරපත්‍යා කියලා කියන්නේ පර සද්ධානං අරහන්ති එහෙම කියලා කිව්වේ Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව ඥානයක් නැහැ. Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න ඥානයක් නැහැ. ඒ නිසා පරපච්චයිකා කියලා කියන්න වටිනවා. Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න ඥානයක් නැති නිසා පරපච්චයිකා කියලා කියන්න වටිනවා. ඇයි මේ පරපච්චයිකා කියලා කියන්න වටින්නේ? සඳහන් කරනවා නිමිත්තං ආවජ්‍යතෝ අස්සාසේ චිත්තං විකම්පති ආස්වාස ප්‍රාස්වාස කරද්දී මේ උපචාර මට්ටමේ ඉන්න පුද්ගලයා ගැනයි කතා කරලා තියෙන්නේ. Tamanට තනියම අවබෝධ කරන්න හැකියාවක් නැති නිසා පරපච්චයිකා කියලා සඳහන් කරන්නේ අනුන්ගෙන් අහගන්න වටිනවා. අනුන්ගෙන් අහගන්න යෙදෙනවා. Taman අවබෝධ කරනවා වගේ අනුන්ගෙන් අහගත් එකේ යෙදෙන්න ප්‍රීතියක් උපදින්නේ බොහෝ වෙලාවට නැතුව යනවා. ඊළඟට සඳහන් කරනවා මේ උපචාර මට්ටමේ ඉන්න අයට ඇති වෙන කෙලෙස් ගැන මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රාථමික මට්ටමේ ඉන්න අයට ඇති වෙන කෙලෙස් නෙමෙයි මේ. උපචාර මට්ටමේ ඉන්න අයට තියෙන කෙලෙස්. මේ පුද්ගලයාට ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත පහ වෙලා තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත පහළ වෙලා තියෙනවා. නමුත් නිමිත්ත ආවර්ජනය කරන්න ගියහම නිමිත්ත පේන්නේ නැතුව යනවා. එතකොට සමාධිය නැති වෙනවා. නිමිත්ත පහළ වෙලායි තියෙන්නේ. නමුත් ආවර්ජනය කරන්න ගියාම හරියටම නිමිත්ත වැටෙන්න වෙනවා. ආන්ගේ නිමිත්ත හරියටම ආවර්ජනය කරලා තියෙන තැන හොයාගෙන සිහිපත් කරන්න බැරි වෙච්චාම අරමුණු කරන්න බැරි වෙච්චාම සමාධිය ලැබෙන්නේ නැතුව යනවා. නිමිත්තං ආවජ්‍යතෝ අස්සාසේ චිත්තං විකම්පති සමාධිස්ස පරිභන්තෝ දෙවෙනියට කියනවා අස්සාසං ආවජ්‍යතෝ නිමිත්තං චිත්තං විකම්පති. ආස්වාසයේ වැඩියෙන් බලන්න ගිහිල්ලා නිමිත්ත නැතුව යනවා. ආස්වාසයේ දිහා වැඩිපුර බලන්න ගියපු නිසා ආපහු නිමිත්ත නැතුව යනවා. ඒකද සමාධියට බාධාවක්. එහෙම නැත්නම් ප්‍රාශ්වාසයේ වැඩියෙන් බලන්න ගිහිල්ලා නිමිත්ත නැති කරගන්නවා. ඒකත් සමාධියට බාධාවක්. ඊළඟට පැහැදිලි කරනවා නිමිත්තං ආවජ්‍යතෝ අස්සාසේ චිත්තම් විකම්පදී සමාධිස්ස පරිපන්තෝ දෙවෙනියට සඳහන් කරනවා අස්සාසං ආවජ්‍යතෝ නිමිත්තං චිත්තම් විකම්පති ආස්වාසයේ වැඩියෙන් බලින් බලන්න ගිහිල්ලා නිමිත්ත නැති කරගන්නවා එක්ක ප්‍රාස්වාසයේ වැඩියෙන් බලන්න ගිහිල්ලා ඒත් නිමිත්ත නැති කරගන්නවා ඒද සමාධියට බාධාවක් නිමිත්තං ආවජ්‍යතෝ අස්සාසේ චිත්තම් විකම්පති සමාධිස්ස පරිපන්තෝ නිමිත්ත ආවර්ජණය කරන්න ගිහිල්ලා ප්‍රාශ්වාසයේ පේන්නේ නැතුව යනවා. නිමිත්ත ආවර්ජනය කරන්න කියලා ප්‍රාශ්වාසයේ පේන්නේ නැතුව යනවා. එතකොට ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ දිහා බලන්නේ නිමිත්ත දිහා බලනවා. ඉතින් හරියටම නිමිත්තේ ඉන්නත් ඕනේ නමුත් මේ ආශ්වාස ප්‍රාශ්වාස දකින්නත් ඕනේ. අන් එහෙම ගියහමත් මේ නිමිත්ත කියන එක නැත්තම් සමාධිය කියන එක නැති වෙලා යනවා. අස්සාසේ ආවජ්ජං නිමිත්තේ චිත්තං විකම්පති සමාධිස්ස පරිපන්තෝ ආස්වාසේ ආවර්ජනය කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් නිමිත්ත නැති කරගන්නවා එක්ක ප්‍රාශ්වාසය ආවර්ජනය කරන්න ගිහිල්ලා නිමිත්ත නැති කරගන්නවා ඒ නිසා සමාධියේ එන්නේ නැහැ කියලා සඳහන් කරනවා අස්සාසං ආවජ්ජන්තු ආවජ්ජතු අස්සාසේ චිත්තම් විකම්පති ආස්වාසේ වැඩියෙන් බලන්න ගිහිල්ලා ඊළඟට ප්‍රාශ්වාසයේ එන්නේ නැතුව යනවා ආස්වාසේ වැඩියෙන් බලන්න ගියාම ප්‍රාශ්වාසයේ එන්නේ නැතුව යනවා අතහැරෙනවා කියලා සඳහන් කරනවා තැන් තැන් වලින් අතහැරෙනවා මේක වැඩියෙන් බලන්න ගියාම ප්‍රාශ්වාසය වෙනවා. ඒක එකපාර බැලෙන්නේ නැහැ. ඊළඟ එක බැලුවම මේ තැන් තැන් වලින් කෙඩි කෙඩි තමයි ඊළඟට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා හරියට පේනවා කියන්නේ කොටසක් පේනවා කියන එක නෙමෙයි. හරියටම ආස්වාස ප්‍රාස්වාස පේනවා කියලා කියන්නේ එක්ක ආස්වාසය නැත්නම් ප්‍රාස්වාසය දෙකෙන් එකක් පේනවා කියන එක නෙමෙයි. හරියටම පේනවා නම් සම්පූර්ණයෙන් දෙකම දෙකම හොඳට පේනවා ඒක සඳහන් කරනවා ඉදිකටු තුඩක් වගේ තැනක පටන් ගැනීම සිදුවීම. එහෙම නැත්නම් මේ නිමිත්ත ඉදිකටු තුඩක් වගේ තැනකින් පටන් ගන්නවා කියලා අපි කලින් ඉඳලම සාකච්ඡා කරලා තියෙනවා. අවසන් වීම පේන්නත් ඕන හරියටම නම් අවසන් වෙලා තියෙනවා පේන්නත් ඕන. පටන් ගැනීම පේන්නත් ඕනේ අවසන් වීම පේන්නත් ඕනේ. අවසන් වෙලා තියෙනවා පේන්නත් ඕනේ හරියටම නම්. එහෙනම් ඒ නිසා සඳහන් කරනවා ඉන් පසු ආස්වාසය පටන් ගන්නවා වෙනම පේන්න ඕනේ. අපි ප්‍රාස්වාසය ගැන කතා කරුවොත් ප්‍රාස්වාසයේ ආරම්භයත් පේනවා. ඊළඟට ඉවර වෙලත් පේනවා. ඉවර වෙලා තියෙනොත් පේනවා. එතකොට ඊටාම සිහියෙන් ඉන්නේ. ආන්ගේ ඊටාම සිහියෙන් ඉන්න නිසා ප්‍රාස්වාසය ගැන කතා කරුවොත් ඊළඟට ආස්වාසය පේන්නත් ඕනේ. එහෙනම් ආස්වාසය ගැන කතා කරුවොත් ආස්වාසය කරනවා පේන්නත් ඕනේ. සඳහන් කරනවා හරියට නම් ආස්වාසය අවසන් වෙලත් ඉන්නවත් පේනවා. දැන් ආස්වාසය කරන්න පටන් ගත්තා දැක්කා අරමුණු වුණා දැන් ආස්වාස කරලා ඉවරයි. දැන් ආස්වාස වෙලා ඉවර දැන් අපි හුස්ම ගත්ත ගමන්ම පිට කරනවා. නමුත් ගත්ත ගමන් පිට කරනවා නෙමෙයි ටිකක් වෙලා ඉඳලා පිට කරන්නේ. එහෙමනම් දැන් හුස්ම ආස්වාස කරනවා පේනවා. දැන් ආස්වාස කරලා ඉවරයි කියන කාරණාවත් හොඳට පේන්න පටන් ගන්නවා ඊළඟට. දැන් තව ප්‍රාස්වාසයට වෙලා තියෙනවා. ඊළඟට ඊටාම සිහියෙන් ප්‍රාශ්වාස වෙනවත් පේනවා. ආශ්වාස හුස්ම ගත්තා. හුස්ම අරගෙන දැන් ඉවරයි. දැන් ආශ්වාසත් නැහැ ප්‍රාශ්වාසත් නැහැ. ඊළඟට දැන් ප්‍රාශ්වාසය එනවා. ඒකත් හොඳට හොඳට පේනවා මේ අතර තියෙන ඉඩ හොඳ ලස්සනට පැහැදිලිව දකින්නවා කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ප්‍රාශ්වාසයේ අතහැරෙනවා. මොකක් නිසාද? ගිය ආස්වාසයේම බලලා ඉන්නවා දැන් තියෙන ප්‍රාස්වාසයට වඩා. දැන් හුස්ම ගත්තා හුස්ම ඇතුළට ගියා. දැන් අපි හුස්ම ගැනයි ආස්වාසය ගැනයි කල්පනාව. කොහොම කල්පනා කර කර ඉන්නකොට මං තාම ආස්වාස ගැන කල්පනාව දන්නේ නැතුව ප්‍රාස්වාස වෙලා ඉවරයි. මම ප්‍රාස්වාසය ගැන සිහියක් තිබුණේ නෑ මට. ආස්වාසයත් එක්කනේ හිටියේ. නිසා දන්නේ ප්‍රාස්වාස වෙලා. අන්න ඒ වගේ ආස්වාසේ වැඩියෙන් බලන්න ගිහිල්ලා ප්‍රාස්වාසේ පේන්නේ නැතුව යනවා. ආස්වාසේ දිහා වැඩියෙන් බලන්න ගියම ප්‍රාස්වාසේ පේන්නේ නැති වෙනවා. එක්ක ප්‍රාස්වාසේ දිහා වැඩියෙන් බලන්න ගියම ආස්වාසේ පේන්නේ නැතුව යනවා. ඒකත් සඳහන් කරනවා ප්‍රාස්වාසයේ ආවර්ජන කරන්න යෑමෙන් ආස්වාසය පිළිබඳව සිත අතහැරෙනවා ආන් ඒක සමාධියට බාධාවක්. එහෙනම් ආස්වාසයේ ප්‍රාස්වාසයේ අතහැරෙන්නේ නැතුව එක දිගටම හරියටම බලාගෙන ඉන්න වෙනවා මේ සමාධිය කියන එක හරියටම ලබන්නේ. එය නැවත සඳහන් කරනවා නිමිත්තං ආවජ්ජමානස්ස අස්සාසේ විකම්පතේ මනෝ නිමිත්ත ආවර්ජනය කරාම ආස්වාසය අතහැරෙනවා නිමිත්ත ආවර්ජනය කරාම ආස්වාසය අතහැරෙනවා අස්සාසං ආවජ්ජමානස්ස නිමිත්තේ චිත්තම් විකම්පති ආස්වාසය ආවර්ජනය කරන්න ගියහම නිමිත්ත අතහැරෙනවා එහෙම නැත්නම් ප්‍රාස්වාසය ආවර්ජනය කරන්න ගියහම නිමිත්ත අතහැරෙනවා මෙතන සඳහන් කරනවා නිමිත්ත ආවර්ජනය කරන්න ගියහම ආස්වාසය අතහැරෙනවා ඊළඟට සඳහන් කරනවා ආස්වාසය ආවර්ජනය කරන්න ගියහම නිමිත්ත අතහැරෙනවා ඉස්සරලා නිමිත්ත ආවර්ජනය කළා දැන් ආස්වාසය ආවර්ජනය කරනවා ඊළඟට සඳහන් කරනවා නිමිත්තං ආවජ්ජමානස්ස පස්සාසේ විකම්පතේ මනෝ නිමිත්ත ආවර්ජනය කරන්න ගියාම ප්‍රාස්වාසයේ පිළිබඳව සිත විසිරෙනවා පස්සාසං ආවජ්ජමානස්ස නිමිත්තේ චිත්තම් විකම්පති ප්‍රාස්වාසයේ ආවර්ජනය කරද්දී නිමිත්ත පිළිබඳව සිත විසිරෙනවා කරුණු හතරක් එතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා අස්වාසං ආවජ්‍ය මානස්ස පස්වාසයේ විකම්පති ආස්වාසයේ ආවර්ජනය කරනකොට ප්‍රාස්වාසයේ පිළිබඳව සිත අතහැරෙනවා ප්‍රාස්වාසයේ ආවර්ජනය කරනකොට ආස්වාසයේ පිළිබඳව සිත අතහැරෙනවා එතන කරුණු හයක් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ උපක්ඛිලේශ 6 ආනාපාන සති සමාධියේ තියෙනවා කියලා සඳහන් කරනවා. ආනාපාන සති සමාධියේ මේ සඳහන් කරපු උපක්ඛිලේශ 6 නිතරම තියෙනවා ආංගිෂා ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. එක්ක ආස්වාසය වැඩියෙන් ආවර්ජනය කරන්න ගිහිල්ලා ප්‍රාස්වාසය දන්නේම නැතුව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ප්‍රාස්වාසය ආවර්ජනය කරන්න ගිහිල්ලා ආස්වාසය සිද්ධ වෙනවා දන්නේම නැතුව. එක්ක නිමිත්ත ආවර්ජනය කරන්න ගිහලා ආස්වාසය නැති කරගන්නවා නැත්නම් ආස්වාසය ආවර්ජනය කරන්න ගිහලා නිමිත්ත නැති කරගන්නවා එහෙනම් මෙන්න මේ උපක්ලේශ හයක් මේක නිරන්තරයෙන් ආනාපාන සතියත් එක්ක බැඳිලා තියෙනවා ඒ නිසා ඒක අවබෝධ කරලා ඒක හරියටම තේරුම් අරගෙන මේ සමාධියට බාධාවක් නොවෙන්න සිහියෙන්ම මේක දිනු කරන්න කියලා කියනවා දැන් මේ සිහි නැති කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ එහෙනම් මේ සඳහන් කරන්නේ මේ උපචාර මට්ටමට එනකන් අපි කෙනෙක් ගැන. එහෙනම් සාමාන්‍ය කෙනෙක් ගැන මොන කතා කරන්නද තව දෙයක්. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ ආකාර හයෙන් හිත විසිරුණොත් හිත සමාධිගත කරවන්න පුළුවන් කමක් නැහැ. එහෙම හිත මුදවන්න පුළුවන් කමක් නැහැ කියලා. නෝච චිත්තං විමුක්්‍යති විමුක්තියටපත් වෙන්න බැරුව යනවා එහෙම වුණා. විමුක්තිය දන්නේ නැති කෙනා විමෝක්ෂය දන්නෙත් නැහැ. විමුක්තිය දන්නේ නැති කෙනා විමෝක්ෂය දන්නෙත් නැහැ. ඒ නිසා අනුන්ගෙන් අදහන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමන්ම අවබෝධ කරලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැති නිසා අනුන්ගෙන්ම හැම වෙලාවෙම අනුන් කියන දේම අදහන්නෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා තමන් තනියම හොයාගත්ත දෙයක් නැතුව යනවා. එතන තමන් තනියම හොයාගත්තා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයට අනුව තමන් තනියම හොයාගන්නව නැත්නම් මේක අපිට තනියම හොයාගන්න පුළුවන් වුණා නම් මෙච්චර කල් අපිට උත්සාහ කරන්න වෙන්නේ නිමිත්තන්ති අස්සාස පස්සාසානං පුසනට්ඨානං මෙතන නිමිත්තං කියලා කීවේ ස්පර්ශ වෙන තැන එහි පළමු නිමිත්ත උග්ඝහ නිමිත්ත හුළඟ වැදෙන තැන ඒ කාරණා දැන් අපි හොඳට දන්නවා ඒ කරුණ. ඉන්පසු පහළ වෙන නිමිත්ත පටිභාග නිමිත්ත. දෙවැනියට පහළ වෙන්නේ පටිභාග නිමිත්ත. මේ ආශ්වාස ප්‍රාශ්වාස දිගනාසයක් ඇත්නම් නාසයේ මුලත් ගැටෙමින් පවතිනවා. දිගනාසයක් තියෙනවා නම් නාසයේ මුල ගැටෙමින් පවතිනවා. කෙටි නාසයක් තියෙනවා නම් උඩුතොලේ ගැටෙමින් පවතිනවා. යෝගියා නිමිත්ත ආවර්ජනය කරනවා නම් ආශ්වාසය අතහැරෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. නිමිත්ත ආවර්ජනය කරන්න ගියොත් ආශ්වාසය අතහැරෙනවා. ආස්වාසය ආවර්ජනය කරන්න ගියොත් නිමිත්ත අතහැරෙනවා. මේ දෙකම හරියට දෙකම හරියට කරගන්න වෙනවා. ඊළඟට මෙතනින් පසුව පෙන්නනවා තුන්වෙනි චතුස්කය කියන එක. තුන්වෙනි චතුස්කය කියන කොටස ඊළඟට පැහැදිලි කරනවා 18ක් උපක්ලේශ ඇති වෙන හැටි පළමු 6 දෙවන 6 සඳහන් කරලා මේ තුන්වෙනි 6 සඳහන් කරන්නයි යන්නේ. 18ක් උපක්ලේශවල අන්තිම 6. අතීතානු ධාවනං චිත්තං වික්කේපානු පරිතං සමාධිස්ස පරිපන්තු අතීතයට අනුව සිත ගියහම වික්ෂේපයට පත් වෙන්න සිද්ධ වෙනවා ඒ සමාධියට බාධාවක් අතීතයට අනුව හිත ගමන් කරාම ඒත් වික්ෂේපයට බාධාවක් වෙනවා අතීතානු ධාවනං චිත්තං නැත්නම් අතීතයට අනුව සිත ගියා කියලා කියන්නේ පින්නතුනේ නහයේ අග බලන්න කියලා කීවොත් එහෙම සඳහන් කරනවා මේ ස්පර්ශ වෙන තැන පහු කරගෙන යනවා. නහයේ අග බලන්න කියලා කිව්වොත් ස්පර්ශ වෙන තැන පහු කරගෙන යනවා. ඒ පහු කරගෙන යන ආස්වාසය හෝ ප්‍රාස්වාසය අනුව සිත මෙහෙවනවා. දැන් එක්කෝ මේ ස්ථානයේ ස්පර්ශ ස්ථානයේ පහු කරගෙන යන ආස්වාසය හෝ ප්‍රාස්වාසය එක අපි හිත මෙහෙවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර කෙනෙකුට නාසිකාග්‍රය බලන්න කීවම නාසිකාවේ අගත් පේනවා ඉන්පසුව ඊට එහා ඇතුළෙනුත් තව තැනක් දැනෙනවා සඳහන් කරන්නේ නාසිකාවේ අග බලන්න කියලා දැන් නාසිකාවේ අගත් බලනවා ඊට පස්සේ තව ඇතුළෙනුත් තැනක ගැටෙනවා ගැටෙනවා වගේ පේනවා ඇතුළෙන් තැනක ගැටෙනවා කියලා හිතුනේ අපේ හිතේ නාසිකාග්‍රයේ අග නැහැ එතනින් ගිහිල්ලා එතෙන්ට. අන් ඒක එතන සඳහන් කරන්නේ නැතන හිටියේ නෑ. මැදට ගිහිල්ලා ඇතුලෙන් ගැටෙනවා කියලා දැනුනේ ඒකයි. සාමාන්‍යයෙන් දැනෙන තැනට වඩා ඇතුලෙනුත් දැනෙනවා කියන එකයි ඒකෙන් සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා එතකොට තැන් දෙකක් බැලුවා කියලා. බලන්න කිව්වේ නාසිකාග්‍රේන්නේ. දැන් ඇතුලෙනුත් ගැටෙනවා කියලා කියහම තැන් දෙකක් බැලුවා. ඒ කියන්නේ හිත බිඳිලා කියන එකයි. එහෙනම් සමාධිය කියන්නේ හේතුවක් එහෙම හේතුවක් නැතුව යනවා. ඊළඟට පින්නතුනේ මුලින්ම ස්පර්ශ වෙන තැන තමයි බලන්න ඕනේ කියලා නැවතත් පැහැදිලි කරලා දෙනවා. තැන් තැන් වල නම් යන්න එපා. මුලින් ස්පර්ශ වෙන තැනටම වෙලා වෙලා ඉන්න. නමුත් එතන බලන් ටිකක් ඇතුළට යනවා වාගේ පේනවා. එතනත් බලන් ඉන්නවා ටිකක් ඇතුළට යනවා වාගේ බලනවා. එතකොට කියන්නේ අතීතයේ බැලුවා කියලා. අතීතයේ බැලුවා. ටිකක් ඇතුළට ගියා කියලා කියන අතීතයේ බැලුවා. එහෙනම් මෙතන කියන්නේ අතීතේ බලන්න අතීතේ බලන්න එපා කියලා. එහෙමනම් හරියටම බැලිය යුත්තේ නාසයේ අග ඒ ආශ්වාසයේ වැදෙන තැන විතරමයි. වෙන කිසි දිහාක යන්න එපා. ඊළඟට පින්නතුනි ඒ කාරණාව මෙහෙම සඳහන් කරනවා. දැන් අපි වාහනයක යනවා. මේක අපිට නිරන්තරයෙන් අත්විඳින්න පුළුවන් දෙයක්. කෙනෙක් වාහනේ ඉස්සරහට වෙලා යනවා. දැන් එයා යම් මට්ටමක Tamange ඇහැ රඳවගෙන යනවා. අපි කියමුකෝ තමන් ඉන්න තැන ඉඳලා දැන් වාහනේ ඇතුලේ ඉඳගෙන ඉන්නවා. තමන් ඉන්න තැන ඉඳලා ඉස්සරහට මං අඩි 30ක් ඉස්සරහට මගේ හිත අරමුණු කරගෙන ඉන්නවා. අඩි 30න් ඉස්සරහ මං බලන්නෙත් නෑ අපහු බලන්නෙත් නෑ එකම අරමුණයි වාහනේ ඉන්න තැන ඉඳලා අඩි 30ක් ඉස්සරහට බලන්න යනවා. ආන් ඒ බලාගෙන ඉන්නකොට මේ ඉස්සරහින් එන වාහන මට පේන්නේ නමුත් මගේ අරමුණු කරලා තියෙන තැනට ඒ වාහන එනකොට මට පේනවා. ඒ වාහන දැන් මම පහු කරලා යනවා. මම පහු කරලා යන වාහන දිහා බලන්නෙත් නෑ. මගෙත් වාහනේ ඉස්සරහට යනවා. නමුත් අර මගේ දෘෂ්ටියේ එකම තැන තියෙනවා. ඉස්සරහින් එන වාහන අතින්ට එනකොට පේනවා පහු වෙලා යනවා. දැන් ඔහොම යනකොට මම දකිනවා පාරේ වාහනයකට හැප්පිලා ඉන්නව සතෙක්. දැන් ඒ සතා හැප්පිලා ඉන්නවත් මගේ අර හරියටම දෘෂ්ටි කෝණයට ගැටෙනවා. දැන් එතකොට මගේ අරමුණ බිඳිලා මේ හැප්පිලා ඉන්න සතා මොකාද? ඒක හැප්පිලා ඉරිලද ඒකගේ මස් එළියට ඇවිල්ලාද ඒ දේවල් දැන් මං හිතන්න ගිහිල්ලා දැන් අර බලාගෙන ඉන්න දෘෂ්ටි කෝණය වෙනස් වෙලා දැන් සතා එක්ක මගේ දෘෂ්ටි කෝණය මෙහාට මෙහාට යනවා දැන් අඩි 30ක මට්ටමේනේ හිටියේ දැන් 20ක් 25ක් 20ක් 15ක් 10ක් එහෙම ඇවිල්ලා දැන් සතා පහුවෙලා යනවා දැන් මට වාහනේට පේන්නේ නැති වෙනකන් එයා ළඟට ආවා එතකොට උනේ මොකද්ද ආන් වර්තමානයේ හිත ගැටුණා දැන් එයත් එක පස්සට ආවා කියලා කියන්නේ හිත අතීතයේට හිත අතීතයට ක්‍රමක්‍රමයෙන් ගියා ආන් ඒ වගේ එකක් තමයි මෙතන කියන්නේ. නාසිකාග්‍රේ බැලුවා. දැන් බලලා ඇතුලෙනුත් තව තැනක් දැනෙනවා කියලා කියන්නේ මම දන්නේම නැතුව මෙතනත් ඉඳලා අතෙන්ට ගිහිල්ලා. ආන් ඒකට කියනවා අතීතයේ බැලුවා කියලා. හැබැයි අතීතයේ බලන්න එපා කියලයි මෙතන දේශනා කරන්නේ. අතීතයේ යන්න එපා. ඊළඟට සඳහන් කරනවා මේ වර්තමානයේ බලන් ඉන්නවා. වර්තමානයේ බලනවා කියලා සඳහන් කරන්නේ පහළ වෙනකන් බලන් ඉන්නවා. ඊළඟට සඳහන් කරනවා වර්තමානයේ ඇති වුණු දේ දිගට බලන් ඉන්නවා නම් අතීතේ බැලුවා වෙනවා වර්තමානයේ පහළ වෙච්ච දේ දිගටම බලාගෙන ඉන්නවා නම් අතීතේ බැලුවයි වෙන්නේ. දැන් අර සුනකයාගේ මලකුණ හදිස්සියේ දැක්කා ඒක වර්තමානයේ දැන් ඒක දිගටම බලන්න ඕන හින්දා එහැ මෙහාට මෙහාට ආව කියන්නේ අතීතයට ආවා කියන එකයි. ඒ නිසා මේ ස්පර්ශ කරන ස්ථානයේ පහුවෙලා ඇතුළට යනකොට ඒ පහු වෙලා යනකොටත් බැලුවොත් ඒක අතීතයට අනුව ධාවනය වුණා කියලා සඳහන් කරනවා සිහියට නමක් වෙනවා අතීතයට අනුව බැලුවා කියලා. ආන් ඒක සමාධියට බාධාවක්. පින්වතුනි ඊළඟට සඳහන් කරනවා මේ සාමාන්‍යයෙන් භාවනාවක් කරද්දී බොහෝ දෙනෙකුට වෙන දේවල් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් භාවනාවක් කරනකොට කෙනෙකුට වෙන දේවල් අන් එහෙම දේවල් ඇති වෙනකොට ඒක අවබෝධයෙන් අවබෝධයෙන් ආපහු නැති කරගන්න අපි එතනත් සිහියක් පවත්වන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් වෙන දේවල් මේ. එහෙම නැතුව එක දිගටම කරගෙන යන්න පුළුවන් වුණා නම් ඒත් අපි මෙච්චර කල්ලින එකක් නෑනේ. මේ සාමාන්‍යයෙන් වෙන දේවල්. මේ தત્ත්වයේ මැඩලා ගන්න වීර්ය දරන එක තමයි උත්සාහ කරනවා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ස්පර්ශ කරන තැනට එන්න කලින් එහෙම කීවේ මන සිහියෙන් මන සිහියක් තියෙන නිසා ආස්වාසයේ මුල මැද අග වගේම හිස්තැනකුත් මනාව පේනවා. ආස්වාසයේ මුල මැද අග වගේම හිස්තැනකුත් මනාව පේනවා. එතකොට හිස්තැනකුත් මනාව පේනවා කියලා සඳහන් කෙරුවොත් හිස්තැන පේනකොටම ප්‍රාශ්වාසයේ එනවද එනවද කියලා බලනවා. එහෙම බැලුවොත් එහෙම අනාගතයේ බැලුවා එහෙම නැත්නම් ප්‍රාර්ථනා කළා වෙනවා. දැන් මනාව අපි ආස්වාස කරනවා. නිමිත්ත හම්බ වෙනවා. දැන් නිමිත්ත හම්බ වෙලා නිමිත්තේ ඉඳගෙන ආස්වාසය කළා. දැන් ඊළඟට දැන් හුස්ම ගන්නෙ නෑ ආස්වාස නතර වෙලා දැන් හිස් තැනක් තියෙන්නේ. දැන් ඊළඟට කල්පනාව දැන් කොයි ප්‍රාශ්වාසයේ දැන් එයිද දැන් එයිද දැන් එයිද කියලා කල්පනා කරනවා. ආන් එහෙම කල්පනා කරන්න ගියා කියලා කියන්නේ ආයෙත් හිත ආයෙත් හිස විසිරුණා ආයෙත් හිත බිඳුණා කියන එකයි. ආන් ඒ නිසා සඳහන් කරනවා එහෙම බැලුවොත් අනාගතයේ බැලුවා එහෙම නැත්නම් ප්‍රාර්ථනා කළා වෙනවා. දැන් ආස්වාසයේ ඇතුළට ගියානේ. දැන් මගේ කල්පනාව ඊළඟට ප්‍රාස්වාසයේ එනකම්. දැන් ඒකට අනාගතයනේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද එන්නේ. එතකොට දැන් ඉස්සරලා අතීතයේ බැලුවා දැන් අනාගතේ බලනවා. එහෙම වුණොත් ඒකත් සමාධියට බාධාවක්. එහෙම නැත්තම් ආස්වාස කරලා ඊළඟට ආස්වාසය එනවද නැත්නම් ප්‍රාස්වාස කරලා ඊළඟට ආස්වාසය එනවද කියලා බැලුවොත් එහෙම නැත්නම් අනාගතයේ ප්‍රාර්ථනා කළා වෙනවා එතනත්. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි අතීතයේ අනුව ගියහම ඇති වෙන ක්ලේශයත් අනාගතයේ අනුව ගියහම ඇති වෙන ක්ලේශයත් කියන ක්ලේශ දෙකම මේ தത്വයට බොහෝ දිනෙක මුහුණ දෙනවා කියලා. මේ කෙලෙස් දෙකටම බොහෝ දිනෙක මේ භාවනාව කරන අය මුහුණ දෙනවා. ඉතින් මේ කෙලෙස් දෙකට මුහුණ දුන්නත් ඒ අය හරි ශ්‍රේෂ්ඨයි. මොකද ඒගොල්ලෝ භාවනාව කරන නිසානේ මේ කෙලෙස් වලට මුහුණ දෙන්නේ. කිසිම භාවනාවකට යොමු වෙන්නේ නැතුවම ඉන්න කෙනාට මෙතෙන්ටවත් එන්න බෑනේ. දැන් මෙයාට පුදුම සිහියක් නෙමේ තියෙන්නේ. මේක ඇති වෙනකොට එයාටත් දැනෙනවා. සිහියක් එනවා. නමුත් නිකම් ඉන්න කෙනාට මේ වගේ දේවල් වෙලා යනවා දන්නේ නැහැ. ආන් මේ වගේ මේ සිහිය පුරුදු කරන්න හදන කෙනාට පවුපින් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. මොකද මෙයා දැන් සෑහෙන ඉහළ තත්වයක ඉන්න කෙනෙක් ගැන මේ කතාව. එයාට බොරුවක් කියවෙන්න එනකොටම කල්පනාවට එනවා මේ බොරුවක්ද කියවෙන්නේ කියලා. සම්පප්‍රලාපයක් කියවෙන්න එනකොටම මේ වැඩක් නැති කතාවකටද පැටලෙන්න හදන්නේ කියලා සිහි එනවා. නමුත් එහෙම නැතුව සාමාන්‍යයෙන් කතා කරන කෙනෙක් සෑහෙන බොරු ප්‍රමාණයක් කියාගෙන කියාගෙන ගියා තේරුන්නේ නැහැ බොරු කිව්වේ කියලා. සිහි නැති හැම වෙලාවකම පව් හරි පින් හරි වෙනවා. ඉතින් සිහි නැති වෙලාවක වැඩියෙන්ම වෙන්නේ පව්. කොයි වගේද? දවසේ පැය 24ක් ගෙවනවා. ඒ දවසේ ගෙවපු පැය 24ෙම අපි සිහි නැති හින්දා පව්මයි කරලා තියෙන වැඩිපුර. ඒ නිසා හරියට පව් කඳු කඳු වගේ කොට ගිහිලා. ඒ තප්පරයකට සිතවිලි කොච්චර ඇති වෙනවද කෝටි ප්‍රකෝටි ගණනක්. ඒවා රාගසිත වෙන්න පුළුවන්, දේශසිත වෙන්න පුළුවන්, මෝහසිත වෙන්න පුළුවන්. ඒතකොට පව් කඳු ගණන් දවසේ කරලා තියෙන පින් ප්‍රමාණය අර කන්ද පාමුල තියාපු චූටි ගල් කැටයක් වගේ ටිකක්. නමුත් මේ මෙතන ඉන්න කෙනාට මේ උපක්ඛිලේශ ආවත් එයාට මේ පව් කෙරෙන්න හදනකොට බොරු කියවෙන්න එනකොට මදුරුවෙක් ඇඟේ වහපුවාම ආ සමහර අය කියන්නේ ගහනවා නෙමෙයි ගැහෙනවා කියලා. මේ මේ සිහියේ ඉන්න කෙනාට ගැහෙන්නේ නැහැ. එයාට හොඳට තේරෙනවා මදුරුවෙක් විද්ද කියලා. එහෙනම් එයාට ගහලා බෑ කියලා සිහියක් එනවා. ඒ සිහිය නැති හින්දා තමයි අර ගහනවා නෙමෙයි ගැහෙනවා කියලා කියන්නේ. ආන්ගේ ගැහෙන එක වෙන්නේ නැහැ. මෙතෙන්ට එන්න උත්සාහ කරන කෙනාට මේ තියෙන්නේ කෙලෙස්. නමුත් ඒ කෙලෙස් හරි එයා දකින්නවනේ. අනික් කෙනාට එහෙමවත් තේරෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට ආපු කෙනා ඒ යතින් බලනකොට සාමාන්‍ය අයට වඩා බොහොම උසස් බොහොම උසස් කෙනෙක්. ඊළඟට සඳහන් කරනවා ලීනං චිත්තං කෝසඥානු පරිතං සමාධිස්ස පරිපන්තෝ සිත හැකිලෙනවා නම් කම්මැලි වෙනවා නම් කෝසජ්ජේ හෙවත් කුසීත බවට පැමිණෙනවා නම් ඒ සමාධියට බාධාවක්. සිත ඇකිලෙනවා නම් ඒ කියන්නේ කම්මැලි වෙනවා නම් ඒ කියන්නේ භාවනාවට කම්මැලි වෙනවා නම් ඒක සමාධියට භාවනාවක්. බාධාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අතීත පග්ගහිතං කිත්තං උද්දච්චානු පරිතං සමාධිස්ස පරිපන්තු. දැඩි වීරය සහිතව සිත උද්දච්චය අනුව පවතිනවා නම් ඒක සමාධියට බාධාවක්. දැඩිව වීරය කරනකොට සිත විසිරෙනවා. ඒක සමාධියට බාධාවක් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කපන තං චිත්තං ව්‍යාපාදානු පරිතං සමාධිස පරිපන්තෝ ඒ කියලා කියන්නේ අකමැත්තෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. එතකොට ව්‍යාපාදයට අනුව සිත විසිරෙනවා. දැන් කේන්තියෙන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ අකමැත්තෙන්. එතකොට ව්‍යාපාදයේ ඒ ව්‍යාපාදයේ හිඳ හිත හිත විසිරෙනවා. එයත් සමාධියට බාධාවක් කියලා මේ කෙලෙස් 6 ගැන මෙහෙම විස්තර කරලා තියෙනවා. ඒක සමාධියට බාධාවක්. එහෙමනම් දැන් මේ සමාධියේ තියෙන උපක්ලේශ 18ක් පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න යෙදෙනවා. එහෙනම් අදට ධර්මදේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව අද මෙතනින් අතර කරමු උපක්ඛිලේශ 18 පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ කාරණාව නැවත නැවත මෙනෙහි කරලා මේ උපක්ඛිලේශයන් හරියටම හඳුනාගෙන තමන් භාවනා කරන වෙලාවට මේ කෙලෙස් එනවද මේ දේවල් මටත් තියෙනවද ඇතුළට හිත විසිරෙනවද එළියට හිත විසිරෙනවද අතීතයේ ප්‍රාර්ථනා කරනවද අනාගතයේ දිහා බලනවද කියන කාරණා දැනගෙන එහෙමනම් ඒ தත්වයන් මාතුලින් මගහැරිය යුතුයි මේ භාවනා මාර්ගයේ මට ඉස්සරහට යන්න නම් කියන අවබෝධය ඊයේ භාවනා කළා නම් පෙරේද භාවනා කළා නම් පළමුදා භාවනා කළා නම් ඒ කාරණාව විවේකීව ඉන්නකොට හිතනකොට Tamanට වැටහෙනවා මටත් එහෙනම් එහෙම වුණා එහෙනම් මං අතින් කෙටලා තියෙන ක්‍රමය වැරදි ඊට වඩා මං නිවැරදි මාර්ගයට ගමන් කරන්න ඕනේ කියලා කල්පනා කරලා නැවත භාවනාවට එළඹෙන්න පුළුවන් උපක්ලේශයන් 18 හොඳට අවබෝධ කරගත්තාම එහෙනම් ඒ උපක්ලේශයන් අවබෝධ කරගෙන මේ භාවනා මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න මේ පින්නතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අදත් සුපුරුදු පරිදි ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය, ඒ වගේම ශෙනුපී විජේරත්න දියණිය, නිසිත් විජේරත්න පුතණුවන්, ෂෙවින් විජේරත්න පුතණුවන් මේ දෙමව්පියන් සහ දූපුතුන් තමයි මේ සද්ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරන්ට යෙදුනේ. උතුම් අරමුණ තමයි විජේරත්න මැතිතුමාගේ නමින් නිදන ප්‍රාප්තියට පත් වුණ දයාබරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම හිමාලි ප්‍රියංජලා මැතිණියගේ නිදන ප්‍රාප්ත පියාණන්ට පින් අනුමෝදන් කරන එකත් සුජීවත්ව ඉන්න මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන එකත් මව්පස පියපස දෙපාර්ශ්වයේ නිදන ප්‍රාප්තියට පත් වුණ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන එකත් මේ පින්කම මේ විදිහට සංවිධානය කරගෙන සාර්ථක කරගන්න උදව් උපකාර කරන සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මෙම රාජගිරිය ජයශේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ අතිගරු සභාපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සෝය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ ප්‍රධාන අරමුණු බවට පත් කරගන්නවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණෙන ලොකු කුඩා සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම වහවහා මේ භාවනා මාර්ගයේ දියුණු කරගනිමින් ඉදිරියට ගමන් කරමින් ඒ තුළින් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය කරා ගමන් කරන්න මේ මහා කුසලය පාරමිතාවක්සේ අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින් කැමති සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මෙසේ රැස් කරගත්තා වූ මේ මහානුභාව සම්පන්න කුසල සම්පත් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ දිව්‍ය ආයශ්වර්යයන් තව තවත් වඩා වර්ධනය වේවා. උන්වහන්සේලාද මේ කුසලයාගේ බලෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු